සම්දි ගන්නවා කියලා. එතකොට මව කුසක හරි ඒක ක්‍රම හතරයිනේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, උපා. ඔය හතර ක්‍රමයේ ඒ ක්‍රමයකට ප්‍රතිසන්දි ගන්නවා ගන්නවාමයි අහසේ පාවෙන්න හිතක් නෑ. ඒ තීනස්ස දැකලා නෑ.

ඔව් තේනවා තේනවා තේනවා ඔව් පෙන්වන ලොව තුල නොපෙන්වන ලොවක් කියලා මාත් ඔය පොතේ විනා පිටු 20ක් පොතේ කියුවා කියලා පැත්තකින් කියව මගේ කාලය අපත යනවාට ඔව් ඔව් හරියට ලස්සනට ලියනවා කියවන රසයි ඔව් පොතට ලියනවා ඉතින් මෙහෙමයි මෑණියෝ අපි සෝදා ගන්නට ඕනේ ලෝකය කොටස් තුනකට බෙදෙනවා. ඒකවෝකාර ලෝක, චතුෝකාර ලෝක, පංචවෝකාර ලෝක. ඒක භව නම් කියන්නේ ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව කියලා. ඒකවෝකාර කියන්නේ එක ස්කන්ධයයි කියන්නේ. චතුෝකාර කියන්නේ ස්කන්ධ හතරයි කියන්නේ. පංචවෝකාර කියන්නේ ස්කන්ධ පහක් තියෙනවා. ඒකමෝකාරක එකම ස්කන්ධයේ තියෙන්නේ අසඤ්ඤතලයේ පමණයි. රූපස්කන්ධය හිතේ නැහැ. චිත්තචෛතක නැහැ. චතුෝකාර කියන්නේ අරූප ලෝක හතර. රූපේන ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංකාර විඥාන හතර තියෙනවා. ඒ හැර ඒ භූමියේ පහ හැර ඉතිරි 26 පොළ පංචෝපා මේ පංච වෝකාර භව. වෝකාරේ ස්කන්ධ පහම තියෙනවා. ස්කන්ධ පහම තියෙන මේ ලෝක ධාතුවේහි සිත දැන් ආත්ම භාවයක් සම්බන්ධ සිත රූපයෙන් වෙන් වෙන්නේ නැහැ. රූපේ ආත්මභාවයෙන් වෙන් වෙන්නේ නැහැ. වෙන් වෙන්නේ නැහැ කියන එකේ තේරුම වෙන් වෙලා එයාට ඉන්න ක්‍රමයක් නැහැ. එයා පුරුදු කරලා නැහැ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා එක අසුරුසනක් ගන්න කෙටි කාලය තුල සිත කෝටි ලක්ෂ වාරයක් උපදිනවා බිඳිනවා කියලා නේ. ඒ උපදින්නේ බිඳින්නේ වස්තුවක් ඇසුරු කරගෙන මිසක් අහසේ නෙමෙයි. වස්තුව නම් හදේ වස්තුව. හදේ වස්තුවත් ඇසුරු කරන්නේ ඒක තියෙනවා පිළිවෙතක්. දැන් හදේ වස්තු රූපත් චිත්තාසන 17න් 14 ඉපදිපිති බිලිබිලි යන්නේ ඒවා. එතකොට හිත ඇසුරු කරන්නේ හදේ වස්තු රූපයක් කලාපයක් ඉපදෙලා එක චිත්තාසනයක් ගිහිල්ලා චිත්තාසන 16කට අවශ්‍ය කෙනෙකුට තමයි හිත ඒකේ පහළ වෙන්නේ. අනිත් වස්තු රූප වල නෙමෙයි. චිත්තාසන දෙකක් ගෙවලා නම් ඒ වස්තු රූප වල හදේ මේ චිත්ත පහළ වෙන්නේ නැහැ. ඒ වගේ එතකොට එක චිත්තක්ෂණයක් ඉක්ුත් වුණා ඊළඟ චිත්තක්ෂණයේදී හිත ඒ වස්තු රූපියට පහළ වෙනවා. එතකොට මේ වස්තු රූපියෝද හිත පහළ වෙවි පවතින ඊළඟ හිත පහළ වෙන්නේ ඊළඟ වස්තු රූපයක් උඩ. කොහොම මේ වස්තු රූපය උඩ ඇතිවෙන පවතින මේ හිතට වස්තු රූපයෙන් තොරව කොයි ලෙසකින්වත් අහසේ ප්‍රයාසන කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට එතන ස්කන්ධ මේ මේ රූපස්කන්ධය හැර නාමස්කන්ධය විතරයි. එතකොට නම් අරූප භවයක්. අරූප භවයේ තියෙන අරූප භවයේ අරූප සත්වයේ ඉන්නවානේ ඇවිදින්න බෑ. බලන්න ඉතනක් තියෙනවා න්‍යාය ධර්මයක්. ඒ ඇත්තෝ යන්තනක අරූප ලෝකේ පහළ වුණා. රූපේ නෑ. දිවස් නෑ. කුදුරු දකින්නේ නෑ. බනහඳ නෑ. අභිඥා ලබන්නේ නෑ. දිවස් නුවණ නෑ. පෙරවිසු ආත්ම දක්නා නුවණ නෑ. ඒගොල්ලෝ ලබාගත් සමාපත්තිය වල ඒගොල්ලෝ හේතු පවතිනවා. ඒතකොට ඇත්තන් අහින් ඇවිදින්න බෑ. ඇවිදින්න බෑ මොකද? ඒ චිත්තක්ෂණත් විලි විලි විලි විලි පවතින්නේ කොහොමද වෙන්නේ? ඉතින් ඒක නිසා මේ අරූප භවයෙන් තොර අසඤ්ඤ කාලයෙන් තොර මේ උපාදානස්කන්ධ පංචකයේ තියෙන ලෝක ධාතුව තුළ චිත්ත නැත්නම් චිත්තචෛතක ධර්ම වස්තු රූපයෙන් කෙසඟක්වත් එහා කියන්න බෑ. දැන් දුරංගමං ඒකචරං කියලා කියන්නේ දුර සිට අරමුණු ගැනීමයි. දුර ගමන් කරනවා නෙමෙයි. දුර සිට අරමුණු ගන්නවා. කෙටියෙන් ඔය කිව්වේ තේරුණාද කියලා. ඒ නිසා හිතේ ගමන් කරන්නත් බෑ හිත ආශේ පාවනයකුත් නෙවෙයි. ඔව්. කොහොමද ඒ කියන්නේ දැන් දුරගේ ළඟය කියලා බෙහෙදයක් නෑ සිතට. මෙතන නිරුද්ධ වෙනකොටම තව කෙනෙකු ප්‍රතිසන්දි ගන්නවා. අය යනවා නෙමෙයිනේ. පහළ වෙනවා. යනවා නෙමෙයි. මෙතන සිත නිරුද්ධ වෙනකොටම තව තැනක ගිහිල්ලා ප්‍රතිසන්දි පහළ වෙනවා. ප්‍රතිසන්දි ගන්නවා කියන්නේ ඔය තමයි පහළම පහළ වෙනවා. ඒ භූතයෝනේ. ඒක හිතක් නේ ගෑ ගන්න භූතයෝ. දැන් ඕපපාතික වශයෙන් ඔය අහසේ හැසිරෙනවා කොච්චරවත් ප්‍රේතයෝ භූතයෝ යක්ෂයෝ ඒගොල්ලෝ වෙන්න පුළුවන්. ඒගොල්ලොත් ඉපදෙලා නෙන්නේ. ඒගොල්ලොත් කාමාවචර භූමියටයි තියෙන්නේ. රූපේ තියෙනවා අපට හැට පේන්නේ. ඒගොල්ලෝ රූප දැන් දෙවියන් ඉන්නවා දෙවියන්ගේ රූපෙතන අපට හැට පේන්නේ. පේන්නේ පේන්නේ. ඒකයි. දැන් අපට මේ අහස තියෙන හුළඟවත් පේන්නේ නැහැ නේද? ඉතින් කොහොමද රූපේ? අහේතුක වෙනවනේ අහේතුක ප්‍රතිසන්ද දෙකක් තියෙනවනේ දැන් නරක ආදී සතර අපාය උපදින සියලුම සත්‍යයන්ගේ ප්‍රතිසන්දිය අකුසල විපාක අ හේතුක පරිසන්දිය. උපේක්ෂාසගත සම්පීන හිතෙන ඒගොල්ලෝ මේ වෙනුවට පහළ වෙන්නේ. ඒවා අ හේතුකමයි. දැන් මනුෂ්‍ය ලෝකේ ඔය പ്രേත කොටස අතර වේමානි කසුරි කියලා කොටසක් ඉන්න ඕගොල්ලෝ අතරේ අ හේතුක පරිසන්දිය ඒක සුගතිය හේතුක. කුසල විපාක අහේතුක පරිසන්දි. දැන් මනුෂ්‍යයෙකු උපතින් අන්ධ, ගොළු, බිහිරි, උම්මත්තක මන්ද බුද්ධික අංග විකල අහේතුකවත් පුද්ගලෙ උපදිනවනේ. උපතින්ම ඒගොල්ලෝ අහේතුකයි. ඒ වගේම ඔය වේමානික අසුර කියලා මේ ප්‍රේත කොටාසේ ඉන්නවා. ඒගොල්ලොන්ගේ තියෙනවා කුසල් කරලා තියෙන්නේ. නමුත් ඒක අහේතුකයි. අහේතුක නිසා පරිසන්දි අහේතුකයි. කුසලේ ඈ නෑ නෑ කුසල විපාක වශයෙන් උත් ඔය ඉන්න මේ වේමානික අසුර කියලා කොටසක්. ඒගොල්ලෝ මේ හේතුක, දි හේතුක, ත්‍රි හේතුක ක්‍රම තුනෙන් උපදිනවා. දැන් ඔය പ്രേත දුක් විඳින ඇත්තෝ අපාරකණේ කියනවා ත්‍රි හේතුකයි මාර්ගාලවන. අර පුනම්බුසු මාතා, පියංකර මාතා කියලා ඇත්ත සෝවාන් වුණේ ඒකනේ. දුක් විඳේ പ്രേත දුක්. නමුත් ඒගොල්ලෝ උත්පත්තිය ත්‍රි හේතුක උත්පත්තිය තිබිලා තියෙනවා. කර්ම විපාකයෙන් දුක් විඳා. දැන් මිනිස්සු අතරත් ඉන්නවනේ බොහෝම දුක්ඛිත වෙනවා නමුත් අලුයාට ගෙනිපු පුරවාමි දැන් සුනීත කියන්නේ කවුදනේ ලෝසක කියන්නේ කවුද සෝපාක කියන්නේ කවුද බොහෝම දුක ඇති බොහෝම පහත්යයි සම්මත අයනේ නමුත් ඒ අත්ෝ එහෙම දුකටපත් වෙලා හිටියාට රහත් වෙන්න වෙනස් තියෙනවා. ඒ වගේ අර අස්සන් අතරේ ඉන්නවා දුක් විපාක විඳිනවා. හරි හරි. පාවිච්චි ඔව් එහෙම තමයි එහෙම තමයි ඒක අකුසලයක ඵලයක් දැන් අර ලෝසක හඳුරෝ කියවහම රහත් වෙන්න මහා පින් ඇති කෙනෙක් නමුත් ජීවත් වෙන්නේ කොහොමද ජීවත් උනේ ඔය ගෙවල් වල භාජන හොදලා ඉහත දාන ඉඳුල් වල බත් වල අහුලගෙන ජීවත් වුනේ කපුටු වල කණ්ඩනේ එයාට කන්න ලැබෙන්නේ ඕ බරපතල එකක් කරන්නේ. ඔය අහවතෙන් අපරාධ බයිතේ. පෙර ජාතියක කාශ්‍යප බුදු සසුනේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ කෙනෙක්. විහාරාධිපති ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් ඔය විහාරස්ථානයට වැඩිය රහතන් වහන්සේ නම. ඉතින් ඒ එදා හන්දෑවේ පසුදින දානට ආරාධනා කරන දායක මහත්තයා ඇවිල්ලා මේ අලුත් මේ අලුතෙන් වැඩි ආගන්තුක හාමුදුරන්වත් පැහැදුනා. උන්වහන්සේගේව පැවැත්ම හරි ශාන්තයි බොහොම පිරිසුදු පැවැත්මක් තිබුණ නිසා ඉතින් කවුරුත් ආගන්තුකවම අපි පිළිගන්නවනේ නේද? ඉතින් මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට ඉස්සර අර ස්වාමීන් වහන්සේටත් වැඳලා ආරාධනා කළ හේත දානට වදින්න ඕනේ. ඊළාට විහාරාධිපති හාමුදුරන් ආරාධනා කළා. බාරගත්තා. බෑ බාරගත්තේ හිත ඇතුලෙන් සතුටෙන් නෙමෙයි. ඒ මට ඒක ඉස්සෙල්ලා ආරාධනා කරන්න. ඒක නෙන්න. ඒක නෙන්න. ඉතින් දායකතුමා එක ටිකක් කලකිරුණා. ඒ වගේ තාක්ෂණයක් ඇති වුණා. දැන් මේ ආපු ගමම මේ දායකව පැහැදුනා. ටික කලක් හිටියොත් එහෙම ආයි මං ගැන බලන එකක් වන්නේ කියලා හිතාගෙන ඉතින් ඔන්න එයා ඒ ආගන්තුක ස්වාමීන්වහන්සේ කාමරයක් දුන්නා. උන්වහන්සේ දැන් මෙයාගේ හිත ගන්නවා. හිත ගන්න නිසා දැන් හිත දානට යන අදිස්ථානයක් නැහැ. නමුත් මේ රාත්‍රිය ගත කළා. උදෑසන උන්වහන්සේ අහසින් වැඩිය කොහෙද? උන්වහන්සේ ඇති නැති බව දන්නේ නැහැ. ඉතින් මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් බොහෝම ශබ්ද වෙන්නේ නැතුව ඇමෙන්දා. මිදුල ඇමදලා උදේ ගෙඩිය ඇහැ කියලා මෙහෙම හෙමින් හෙමින් මේ පිටෙන් ගෙඩියට ගෑවා දායක අහනවානේ කියන්න පුළුවන් මං ගෙඩියක් ගෑවා ඒත් නෑ කියන්නේ ඉතින් ගියා දෙන්න දානට ගියා ගෙදර ඉතින් දායකතුමානේ හොඳට දාන ලෑස්තිගෙන ආසන පනවලා හිටියා ඒ වෙලාවේදී ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ වැඩි නැතුවට හැම අනිත් ස්වාමීන් වහන්සේ මොකද තව නැත්තේ අනේ මං දැන්නේ ඊයේ රෑ 12 ගත්ත ගමන් එද්දි වෙනකන් ගොරෝබි නිදා ගන්නවා මම ඉතින් උදේ මගේ වත් පිළිවෙල කරේ ඒ શબ્දයට ඇහැරුනේ නැහැ. gediye ගියාම ඒකට ඇහැරුනේ නැහැ. අනේ ස්වාමීන් වහන්සේ කමන්නේ දුර ගමනක් ගිහිල්ලා ඇවිල්ලා මහන්සිය ඇතිහෙන ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දාන වහඳන්නේ මම දාන ටිකක් දෙන්නම් ගෙනියන්නේ ඉතින් අර දාන වන්දලේ උඩන් පස්සේ පාත්‍රය හොඳට හොදලා දාන බෙදලා ඒ ස්වාමීන් වහන්සේ අතර දුන්නා ගිහින් ආගන්තුක ස්වාමීන් වහන්සේ දෙන්නේ ඉතින් ඕන කෙනෙක් අනේ කරන වැඩක් නේද තමන්ගේ සේනාසනයට අහන්. නමුත් අර කුල මච්චරිය ආවාස මච්චරිය කියලා එකක් තිබුණානේ. ඒකේ බරපතලකම නිසා අතරමඟදී හිතුවා දැන් මේ ප්‍රණීත ආහාරය ගැන දුන්නොත් ආයෙන යන එකක් නැහැ. හැමදාම දීම කියන කියන මොකද කෙරේ? ගිනි මැලයක් දැක්කා. ඕකට දැම්ම පාත්‍රය. බත් එක හැලුවා. පාත්‍රය අරගෙන ගෙදර පාරෙන් පස්සෙට ගියා. ඉතින් දොර ඇරලා බැලුවා කොහොම කවුරුත් එතකොට බය හිතුණා දැන් මේ ස්වාමීන් වහන්සේ රහද්ද දන්නේ නැහැ කියලා බයකුත් හිතුණා ඔය පසුතැවිල්ල තිබුණා ඔය පසුතැවිල්ලෙන් මරණාසන්න මොහොත ඕක සිහි වෙලා අපායට ගියා ඉතින් මෙච්චර සිල් දැකලා යන්න හදාගත්තේ නැහැ අපාය දුක් විඳලා විඳලා විඳලා ඇවිල්ලා ආත්ම 500 වාරයක් പ്രേතාත්ම දුක් විඳිනවා. බඩගින්නේ කවදාකවත් බඩ කෙරෙන්න කෑමක් නෑ. ඊට පස්සේ ආත්ම 500ක් ත්‍රිසං ආත්ම විපන්නේ. කවදාකවත් කුස කෙරෙන්න ආහාරක් ලැබෙන්නේ ඔය වාගේ ආත්ම 1500ක්. ඔය අතරතුර ප්‍රේත ත්‍රිසං දුක් විඳලා විඳලා අන්තිමට මනුලොවට ආවා. සසර පින් තියෙනවා. නමුත් අර විපාක බලපෑම හැටිනේ කවදාකවත් එයාට කෑමක් ලැබෙන්නේ මව කුසේ ඉන්නකොට මමත් බඩගින්නේ. ඒ මම බොහෝම දුකසේ මේ දරුවත් හොරකලා ඉතින් උපන්දා පටන් හරි දුකෙන් උපන්නේ සඳුල් කොලේ. බොහෝම අසරණ දුක්පත් ඉඟන් ඉඟන කොලේ. අන්තිමේදී ගෙවල් 1000ක් පමණ තියෙන ගමේ ඒ ගෙදර නිසා මුළු ගමටම ඒක සාප වුණා. පස්සකින් කාලකන්‍ය ශලාක ඇදලා ඇදලා ඇදලා මේ අම්මව තෝරගෙන ගමින් පිටක් කළා තමයි මෙයා උපන්නේ. ඒ දරුවා වඩාගෙන ගියොත් එහෙම කෑමක් ලැබෙන්නේ අම්මට. ඉතින් කොහොම ගිහින් අමාරුවෙන් මේ දරුවාගෙන් ඇවිදින්න පුළුවන් වෙනකම් කොහොමද හදලා දාලා අම්මා කියවනේ දරුවෝ නිසා මම ගොඩාක් දුකින්ද දැන් ඉතින් කැමති හැටියට ජීවත් වෙන්න කියලා කබලක් අතර දීලා පිටත් කළා. අනේ ඉතින් ගෙයින් ගෙට යනවා කවදාකවත් කුස කෙරෙන්න ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අර වාගේ බත්තුළු අහොලමින් ඉදුල් අහොලමින් ඔහොම ඉන්නකොට එක දවසක් සරුවත් මහ රහතන් වහන්සේගේ මහා කරුණාවට දැනුණා මේ දරුවා මුණ ගැහිච්ච වෙලා මේ දරුවාගේ කිනකුත් තියෙනවා. එන්න කියලා අලගහන ගියා. කවදාකවත් නාලා නැහැ, ඉසපියලා නැහැ, අඳුමක් හැන්දලා හවදලා නැහැ. බොහෝම අසරණයි. අනේ ගිහින් සරුවත් මහ රහතන් වහන්සේ මේ දරුවා නාවලා, ඉසිකේස් බාලා, සසිපංචේ කර්මස්ථාන දීලා නිමහාන කළා. ඒ දරුවා ඒ සාමණේර නම් මේක පින්දපාතිකව සරුවත් මහ රහතන් වහන්සේ ලැබෙන්නේ. ඒ තරමට. ඉතින් ඒ නම කුටිය කියලා යන්නේ. ඉතින් සරුවත් මහ රහතන් වහන්සේ බොහෝ සෙයින් සියල්ලන්ට පහු වෙලා පින්දපාත වඩින්න වෙන්නේ වැඩි එකන බණ කියන්න වෙනවා. එතකොට 12 ඉස්සර එන්න වෙන්නේ. ඉතින් ඒ නිසා කල්ැතුව දාන වන්දලා දාන පාත්‍රයක් හදලා අර පොඩි හාමුදුරන්ට යවනවා. කවදාකවත් ලැබෙන්නේ අර ගේන හාමුදුරන් අමතක වෙනවා. දෙන කාට හරි එක්ක දෙනවා. හැමද ඉතින් ඇවිල්ලා අහනවා මේ නමට දාන ටිකක් ඒව ලැබුණාද? දින් බලා ගන්නවා. ඔහම පිරිනුවම් පාන්න වැඩ කලක් ගියේ නැහැ. ඉතින් මේ ජීවිතේ බොහොම දුකයිනේ. ඉතින් කිරිනම් පාන දාසත් සරියුත් මහා රහතන් වහන්සේ දැනගෙන එදත් උන්වහන්සේ වේලාහලින් පාස්තරයට දාලා ඇති කළ කෙනෙක් අතේ අනේ මේක මගේ කුටියවල් පොඩි නම ඇති දෙන්න කියලා. බැරි. ඉතින් උන්වහන්සේ බණ කියලා එනකොටම 12 පහ වෙලා ඊට අවර වෙලා ඇහුවා මේ දෝෂක නමට දාන මම ඒව ලැබුණාද? ඉතින් ධර්මශාලාවේ ගැක්ුණලු සරුවත් මහ රහතන් වහන්සේ මේ අපවත් වෙන පිරිනවම් 5000ක් මේ අතර කුස පිරිනියමක් ලැබුණේ නෑනේ කර්මක බලය කියලා අයම පින්දපාත වල ගින් චතුමඳුරු පින්දපාතය චතුමඳුරු ගෙනාවා චතුමඳුරු ගෙනල්ලා ඒ නමගේ අතර දුන්නොත් ඒ නමට අහිමි වෙනවා එනිසා මොකද කියේ නම මගේ අතින් වළඳන්න කියලා පාත්‍රයෙන් අල්ලගෙන වැළඳෙනවා ඒ තමයි අන්තිම දාන ඒක වළඳලා යන්න පිළිනොම් කරනවා මේ වගේ විපාක වාර ඉතින් අච්චර දුක්ඛිත නිච්චර අඩුපාඩු කිසි කෙනෙක් මුණ පාන්නේ නැති පුද්ගලයා පවා රහත් වෙන්නත් වෙනස් තිබුණා අර දුක් විඳින්නත් පවක් තිබුණා ඒ වගේ තමයි අර සමහර പ്രേත කොට්ටාස പ്രേත වුණා ඒගොල්ලෝ වේමානික අසුර කියලා හඳුන්වනවා එතකොට ඒගොල්ලෝ දුක් විඳින ඉන්නවා නමුත් ඇතම් කෙනෙක් මාර්ගඵල ලබන්න තරම් සුදුසු ඔය දැන් කියේ පුනබ්බසු මාතා සෝවාන් වුණා. පියංකර මාතායි පියංකර පුතායි දෙන්නම සෝවාන් වුණා. විද්ද හැබැයි එලෙන් පස්සේ പ്രേත දුක නැති වුණා. ඊට පස්සේ වාසනාවන්ත ජීවිත ගත කරා. කවුද කවුද? මෑණිවරු ඒ දරුවා උපන්නාම මෑණිවරු ඔව් ඔව් ඒගොල්ලොත් මේක මෑණිවරු 500 යන්නේ ගෙවල් 1000ක කාණ්ඩයක්. ඒ ඒ කියන්නේ අම්මා එක්කෙනානේ. ගෙවල් 1000ක සෙනඟ. ගෞතම ස්වාමීන් වහන්සේ මේ සසර පැවැත්ම ගැන මේ ප්‍රශ්නය භවයෙන් භවයට යන ආත්මයක් තියනවාද ඒ ආත්මය හරි ඒ වගේ වෙනත් යම්කිසි ස්වභාවයක් නිසා මිසක් මේ ඊළඟ භවයකදී ප්‍රතිඵල ලබන්නේ මේ භවයේදී කරපු දේවල ප්‍රතිඵල නම් යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒක ආත්මවාදයටත් නොඇති අනාත්මවාදයක් ගැන කියා දෙන්නට කියලා මේ මම ඉල්ලා සිටිනවා. Ah, ah, ah. ඉදිරිපත් කළ ප්‍රශ්න කාටත් පැහැදිලි ඇති. භවයෙන් භවයට යන සත්‍යයක් ඉන්නවද? එමනම් ආත්මවාදයට යන්නේ නැත්නම් සත්‍යයක් නැද්ද? සත්‍යයක් නැති බව කොහොමද තේරුම් ගන්න කියන එකයි මේ ප්‍රශ්නේ අදහස. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොටස් දෙකකට අයිතියි. දුවේ සච්ඡානි අක්ඛාසී සම්බුද්ධෝ වදකං වරු සම්මුතින් පරමත්තං චේ සතියං නූපලබ්බති මේක තේරුම. සරුවඥන් වහන්සේ දෙසූ සත්‍ය දෙකක් තියෙනවා. සම්මුතියයි පරමාර්ථයයි. ඊට වඩා එකක් නැහැ. සංකේත වචනං සච්ඡං ලෝක සම්මුතිකාරණා පරමත්ත වචනං සච්ඡං ධම්මානං භූතකාරණා ලෝකයා පනවාගත් නිසා සම්මුතියක් සත්‍යයක් ලෝකයා භාවිතා කරන සම්මුතිය සත්‍යයක් ලෝකයා සම්මත කරගත් නිසා පරමාර්ථ ධර්මයේ සත්‍යයක් ධර්ම ස්වභාවය विद्यමානව ඇති නිසා ධර්ම ස්වභාවයක් ඇති නිසා තස්මා වෝහාර කුසලස්ස මේ ගාථාවේ කියවෙනවා දේශනාවේ දක්ෂ වූ සරුවක්ඥන් වහන්සේ සම්මුතිය කතා කිරීම මුසාවක් නොවේ කියලා. ලෝකයා පිළිගත්ත ලෝකයා භාවිතා කරන වචනින් සම්මුතියෙන් කතා කිරීම බොරුවක් නෙමෙයි. මුසාවාදෝ නරූහති. මුසාවාදයට වැටෙන්නේ දැන් අපි සලකා බලමු සෑම දේශම තියෙන මේ දෙක. සම්මුතිය පරමාර්ථ. දැන් අපි මේ වීදුරුව කියලා ගමු. මේ වීදුරුවට අපි කියනවා වීදුරුව කියලා. මේක ලෝක සම්මුතිය. එක එක භාෂාවෙන් මේකට නම් තියෙනවා. ඒ හැම භාෂාවකම පාවිච්චි කරන්නේ නම. ඒක සම්මුතිය. ඒ සම්මුතිය ඇතුලේ තියෙනවා පරමාධර්ම හත් අටක්. මේ විදුලියේ තියෙනවා තද ගතිය, පඨවි ධාතුව. විදුලියේ තියෙනවා ඒව එකතු වීම ඒකාබද්ධ ගතිය, ආපෝ ධාතුව. විදුලියේ තියෙනවා සීතල හෝ උණුසුම, තේජෝ ධාතුව. විදුලියේ තියෙනවා සෙලවෙන බව, වායෝ ධාතුව. විදුලියේ තියෙනවා ඇහැට ලක්වන අරමුණ වර්ණය රූප ධාතුව රූපය වීදුරේ තේන ආග්‍රහණය වෙන ගඳ සුවඳ ගන්ධය ගන්ධ රූපය වීදුරේ තේන රසයක් රස රූපය වීදුරේ තේන රූප උපදවන ඕජා ශක්තියයි ඒකට කියන ආහාර රූපය මෙන්න මේ අට තමයි වීදුරුව කියන සම්මුතිය ඇතුලේ තියෙන්නේ එතකොට අපි වීදුරුව කියලා ගත්තොත් ඒ වචනය අසංකතයි. අසංකත කියන්නේ හේතුයෙන් හටගත් එකක් නෙමෙයි. කවුරු කෝටි ගාණක් ගියත් වීදුරුවේ නම් වීදුරුවමයි. නම් ඒක ඇතුලේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන මේ අට දෙනා ක්ෂණයක් පාසාම චිත්තක්ෂණ 17න් 17ට උපදිනවා බිඳෙනවා. ඒ වේගවත්කම නිසා අපට එකක් වගේ පේනවා. දැන් අපි වීදුරුව මෙහෙම අරගෙන අපි ගන්නවා. වීදුරුව ආව නෙමෙයි. වීදුරුවේ රූප කලාප පරම්පරාව ඉදිරියට පහළ වුණා. අයමත් තේනකොට වීදුරුවේ රූප පරම්පරාව ඉදිරියෙන් ඉදිරියට පහළ වෙච්ච එකයි සිදු වුණේ. එකක් නෙමෙයි. කිසිම රූපයකට කිසිම නාමයකට ඇවිදින්න බෑ නැත්නම් ඉදිරියට යන්න බෑ. ඒකට කියන දේශාන්තරෝත්පත්තිය කියලා. ඉදිරියෙන් ඉදිරියට ඉපදීම තමයි අතක් කෙසෙව්වත්, පයක් කෙසෙව්වත් ඉදිරියට ගිය සඳ එහා මෙහා හැරෙව්වා සිදු වෙන්නේ රූප කලාපයන් ඉදිරියට ඉදිරියට පහළ වීම. ඔය தත්ත්වයේ තේරුම් ගත්තාම දැන් මේ වීදුරුවට සම්බන්ධ රූප පරම්පරාවක් තියෙනවනේ. ඒ රූප පරම්පරාව මේ කෝපයට සංක්‍රමණියෝනේ නැහැ. ඒකට මාරුවනේ නැහැ. ඒ වීදුරුව සම්බන්ධවම ඒ රූප පරම්පර ඉදිරියට යන්නේ. ඒ වගේ තමයි අපේ මේ ආත්ම භාවය. ආත්ම භාවය අපි සම්මුතියෙන් කියනවා සත්‍යය, පුජ්‍යලය, ස්ත්‍රිය, පුරුෂය, ළමයා, තරුණයා, මහල්ල වැඩිහිටියා, වයස්ගතයා කොහොම අපි කියනවා. මේ ඔක්කොම සම්මුති. අපේ ශරීරයේ කේශා, ලෝමා, නඛා, දන්ත ඔක්කොම සම්මුතියි. අත, පය, අංග, ඉස්ස මේ ඔක්කොම සම්මුති. ඒ ඔක්කොම විවහාර කරන වචන සම්මුති. ලෝකයා පනවගත්ත දේවල්. ඒ සම්මුතිය ඇතුලේ තියෙනවා වෙනස් නොවන පරමාධර්ම. කොටින් කියනකොට දෙකයි, පැහැදිලි කරනකොට 5යි 12යි 18යි ඔය විදිහට ඈතට බෙදලා යනවා. දැන් අපි සලක බලමු අපේ මේ ආත්ම භාවය නැත්නම් ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහකින් සම්පින්දෙන වෙලා තියෙනවා. අපි ඇඟිලි පහක් තියෙන අත මිටි මෙලෙව්වොත් ඒකට අපි සිංහලෙන් මිත කියලා කියනවා. ඒක දිගෑරියොත් අපි කියන ඇඟිලි පහ කියලා. ඇඟිලි පහ ඇඟිලි පහ එකතු වෙනකොට ඒක මිතක්. ඒ වගේ තමයි මේ පහ එකතු වෙලා තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර විඥාන කියන පහ එකට සම්පින්දනය වෙලා යම්කිසි සලස්මකට සකස් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගන්නවා සත්‍යයේ, පුජ්‍යලේ, ස්ත්‍රිය, පුරුෂයෙක්, ළමයෙක්, ලපටියෙක්, තරුණයෙක් වගේ නම් පාවිච්චි කරනවා. එතකොට එතන තියෙන්නේ සම්මුතිය. ඒ සම්මුතිය ඇතුලේ තියෙන මොනවද? රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. ඒ ගොඩ තමයි රාශි කියලා කියන රාශි අර්ථයෙන් ස්කන්ධ කියනවා. රූප ස්කන්ධ, ස්කන්ධ කියන රාශිය. දැන් අපි ජල රාශියක් වෙනද ජල ස්කන්ධය කියන්නේ. පස් ගොඩක් වෙන පස් ඛණ්ඩ කියන්නේ. වැලි ගොඩක් වෙන වැලි ඛණ්ඩ කියන්නේ රාශිය කියන එකයි. රස. ඒ වගේ රූප රාශියක් රූප ගොඩක් නිසා රූපස්කන්ධය කියනවා. වේදනා රාශියක් නිසා වේදනා ස්කන්ධය කියනවා. සංඥා කියන්නේ හැඳිනීම රාශියක් නිසා සංඥා ස්කන්ධය කියනවා. චේතනා ප්‍රධාන කොට ඇසි සංස්කාර රාශියක් නිසා සංස්කාර ස්කන්ධය කියනවා. සිත් ගොඩක් නිසා සිත් රාශියක් නිසා විඥාන ස්කන්ධය කියනවා. ඒකෝට මේ පස් දෙනා එකතු වීම නිසා ලෝක සම්මුතිය කරගෙන තියෙන්නේ සත්‍යයේ පුද්ගලයේ ආත්මය කියලා. එතකොට එක එක සම්මුදයන් තිරිසන් සතුන් එක එක නම් තියෙන. ඉතින් සත්ත්ව පුද්ගල සංඥා අපි ගන්නවා. දෙවියන්, බ්‍රහ්මයන්, තිරිසතුන්, නිරිසතුන් ඔය වාගේ. එතකොට මෙහිදී දැන් මේ කියන ස්කන්ධ පහ තවත් බෙදලා බලනකොට රූපය කියන එක කොටස් එක ශරීරයක තියෙනවා 27 බැගින්. එක ශරීරයක රූප කොටස් 27 බැගින් තියෙනවා. නාම ධර්ම ඔක්කොම සිත සිත වශයෙන් ගත්තොත් ලෝකයාගේ ඇතුලේ ලෝක සත්‍යාගේ තියෙන සිත් ඔක්කොම ගත්තොත් නම් 91ක් 89ක් ලෝකේක ඇති සිත් 81ක් එහි ඡායසික ධර්ම 51ක් තියෙනවා. දැන් මේවා එකට සම්බන්ධ වෙලා තියෙන යම්කිසි හේතුවක් උඩයි. දැන් අපි මේ ආවාසය ගැන බැලුවා මේ ආවාසයේ දොර, ජනෙල්, බිත්ති මේවා සකස් වෙලා තියෙනවා. මක් නිසාද? සිතක් නිසා. මේක නිර්මාණය කරන නිර්මාතෘවරයාගේ සිතේ ඉස්සර මේක සැලැස්ම හදාගත්තා. හදාගෙන මේකට අවශ්‍ය දෑව එවාගේම ඇන වර්ග, යකඩ වර්ග ඔක්කොම જાති එක්කාසු කරලා තියෙන හිත නිසා. හිතින් මේක සකස් කරලා බැලුවාම ඉතින් මාස කීපයක් යනකොට මෙන්න ලස්සන ගොඩනැගිල්ලක්. එතකොට මේක ඉබේ හටගත්ත නෙමෙයි දැන් මේකේ තියෙන රූප කලාප ඔක්කොම හිතක් නිසා හටගත්තේ. මේවට කියනවා චිත්තපස්සේ උතු සමුත්ථාන කියලා. සිතක් ප්‍රත්‍ය කරගෙන සීතෝෂ්ණ කියන දෙකට අයිති රූප කොටස් තමයි අපි මේ සකස් කරගෙන තියෙන්නේ. මේ ආවාසයේ විහාර මඳුර ඔයාගේ හැම දෙයක්ම. එතකොට දැන් ඒ වාගේ අපේ මේ පංචස්කන්ධය මේ කඳු පහ සකස් වෙලා තියෙන හේතුවකට මොකක්ද හේතුව? මෙන්න මේකයි හේතුව. අපි පෙර જાතියක අපි කියන්නේ සම්මුතියෙන් මේ සම්මුතියෙන්. අපි ඒ සම්මුතියෙන් ගොන මේක පරමාර්ථය හොරන්න. අපි පෙර જાතියක පිනක් කළා. ධනක් දුන්නා, සීලයක් රැක්කා, භාවනාවක් කළා, මොකක් හරි උසස් යහපතක් කළා. ඒ කටයුත්ත කරන් ඉස්සර අපේ සිතේ තිබුණා යම්කිසි පිළිගැනීමක්. ඒ මොනවාද? අපට මනුස්ස ලෝකයට යන්න නැත්නම් හොඳයි. සම්මුතියෙන් හිතන්නේ අපිට මනුස්ස ලෝකයට යන්න නැත්නම් හොඳයි. මනුස්ස ලෝකයේ කියන එක නැත්නම් අපිට ශ්‍රී ලංකාවේ ඉපදින්න නැත්නම් හොඳයි. දැන් අදස් හිතනවානේ අපිට මේ මනුස්ස ලෝක දැන් දුකයි දෙවලෝට යන්න ඕන කියලා හිතනවානේ. ඒ වගේ යම් කිසි තැනක් අපට අරමුණු වුණා. මනුස්ස ලෝකෙට ජීවත් හොඳයි. මනුස්ස ලෝකයේ කියන එක අනිත්‍ය බව දන්නේ නැහැ. දුක් බව දන්නේ නැහැ. අනස්ස බව දන්නේ නැහැ. නාම රූප ගොඩක් කියලා දන්නේ නැහැ. පංචස්කන්ධයක් කියලා දන්නේ නැහැ. ඒ වගේම ඒ නොදන්නාකම අවිද්‍යාව අන්න එක ප්‍රත්‍යයක්, එක හේතුවක්. ඊළඟට අපට ඕන වුණා මනුෂ්‍ය ලෝකය. හොඳයි. වාසනාවයි, සැපයි කියලා. අන්න තණ්හාව. ඊළඟට අපට ඒ අභ්‍යන්තරයේ ඇති වුණ අදහසක් අපට මනුෂ්‍ය ලෝකේම ඕනේ. ඒකම ඕනේ. අන්න උපාදානයි. එතකොට අවිද්‍යා, තණ්හා, උපාදාන. උපාදාන කියනකොට දෙකක් ඔතන තියෙනවා. තණ්හාවයි දික්කය කියලා දෙකක්. එතකොට දැන් ওই තුන් දෙනා කුසාසිතන මුලින් කුසාසිත මුලින් හෝ අගින් හෝ පහළ වෙන්න පුළුවන්. අපට මේ කළ කුසල් වලින් මනුෂ්‍ය ලෝකේ යන්න ඕනේ, මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ, අප ඕනකමින් මේ ගොඩක් හිතනවා නෙමෙයි හිතට ඒක එනවා හිතට ඒක එනකොට මනුෂ්‍ය ලෝකයේ මේ නාම රූප බව දන්නේ අනිච්ච දුක්ඛ අනාස් බව දන්නේ ස්කන්ධ බව දන්නේ වෙනස් වෙන බව දන්නේ නැහැ ඒ දන්නන්නකම විද්‍යාව ඒක හොඳයි කියලා හිතීම සංහාව ඒකම ඕන කියලා ගැනීම දික්තිය ඔය තුන හේතු කරගෙන අපි තින්කම කළා ඒ තින්කම කරනකොට අපේ ඇති වුණා කුසල චේතනාව ඒකට කියනවා අවිද්‍යාපච්චය සංඛාරා කියලා. අර තුنين ප්‍රධානිය අවිද්‍යාව. ඒකට කියනවා චේතනාවට කියනවා සංඛාර කියලා. ඊළඟට කියනවා ඒ සංඛාර කියන චේතනාව තනියෙන් උපදිනවා නෙමෙයි. ඒක පහළ වෙන්නේ චිත්තචෛතක රසක් එක්ක. අපි සලකා බලමු සෝමනස්ස සහගත සිතක්. ඒ සිතේ ඥානයක් තිබුණා. ඥාන සම්ප්‍රයුක්ත හිතක් පහළ වුණා. ඒකේ තියෙනවා චිත්තචෛතසික ධර්ම 34ක්. මොනවාද? කුසල ස්පර්ශය, කුසල වේදනාව, කුසල සංඥාව, කුසල චේතනාව, කුසල ඒකාග්‍රතාව, කුසල ජීවිතේන්ද්‍රිය, කුසල මානසිකාරය. ඔය හත තියෙනවා. කුසල විචාරකේ, කුසල විචාරේ, කුසල අභිමෝක්ෂේ, කුසල වීර්යය, කුසල ප්‍රීතිය, කුසල ඡන්දේ. ඔන්න 13ක්ම කියුණා. ඊළඟට තන තියෙනවා කුසල වශයෙන් සතිය ශ්‍රද්ධාව තියෙනවා, සතිය තියෙනවා, ඒ වගේම අලෝභය තියෙනවා, අදෝසය තියෙනවා, සතර මධ්‍යස්ථතාව තියෙනවා. ඒ වගේම හිරිය තියෙනවා, උත්ප්පේ තියෙනවා. මෙතන හතයි. ඔතන කුසල වශයෙන් කාය පස්සද්ධිය තියෙනවා. කාය ලහොත් මේ චිත්ත පස්සද්ධිය තියෙනවා. කාය ලහොතා තියෙනවා, චිත්ත ලහොතා තියෙනවා. කාය මුදුතා තියෙනවා, චිත්ත මුදුතා තියෙනවා. කාය කම්මඤ්ඤතා තියෙනවා, චිත්ත කම්මඤ්ඤතා තියෙනවා, කායජුකතා තියෙනවා, චිත්තජුකතා තියෙනවා. එතන කියන 12යි 7යි 19යි. 19යි 13යි 32යි. ඊළඟට ප්‍රඥාව තියෙනවා පඤ්චේන්ද්‍රිය 33යි. ඊළඟට සිතත් එක 34යි. ඔය 34න් ප්‍රධාන වන චේතනාව. ඒක තමයි වෙන් කරලා කිව්වේ සංඛාරා කියලා. අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ එතන තනිකර චේතනාව. ඊළඟ චේතනාවත් එක් එකතු වෙච්ච ඉසිනීමේ සියල්ලටම කියනවා කර්ම භවය කියලා. කර කර්මය කියලා අපි කියනවා. ඒකවල දැන් පස් දිනක් පූර්ව භවය අපට මේ කුසලයේ පිළිීමේදී සහාය වුණා. අවිද්‍යාව, තණ්හාව, උපාදානය ඊළඟට සංඛාර කර්ම. ඔය පස් දෙනා අතුරෙන් අයි තුන් දෙනෙක් හිතේ පහළ වුණ මේ කුසාසිතේ නෙමෙයි කුසාසිතට ප්‍රත්‍ය වුණා. උපකාර වුණා. ඊළඟට කුසාසිතේ තියෙන්නේ සංඛාරයි කර්මයයි. එතකොට ඔය පස් දෙනා ඒ අපේ පූර්ව જાතියේදී කුසලයේ කෙනෙකුට සිද්ධ වෙලා තිබුණ අතර මරණාසන්න මොහොතේදී මොන දැන් මෙතෙන්දි බොහෝම පැහැදිලි කරගන්න මතක තියාගන්න ඕන තැන. මරණාසන්න මොහොතේදී තවත් තවත් කර්ම තියෙන්න ඇති. කුසල කුසල ප්‍රමණ තියෙනවා. මේකම අපට සිහි වුණා. මේ අපි කරගත්ත මනුෂ්‍ය ලෝක උපදින්න හේතු වෙන කුසලය සිහුනේ කොයි වෙලාවේද ඒක දින හතක් තරම් කාලෙ සිහි වෙන්න ඉඩ තියෙනවා. ඒ කෙසේ වෙතත් මරණාසන්න මොහොතේදී චිත්තක්ෂණ 17කට කලින් චිත්තක්ෂණ කියන එක බොහෝම කෙටි වෙලාවයි. කොච්චර කෙටි වෙලාවක්ද කියනවා නම් අසුරුසනක් ගහන කෙටි කාලය තුල සිත කෝටි ලක්ෂ වාරයක් උපදිනවා. හිතන්නත් බෑනේ අසුරසන කියන්නේ ඇස පියහලන තරම් කෙටි වෙලාවක්. අපි කියමු තත්පරයක් කියලා. තත්පරය තරම් කෙටි කාලය තුල සිත කෝටි ලක්ෂ වාරයක් උපදිනවා බිඳෙනවා. එහෙනම් චිත්තක්ෂණ 17ක් කියන්නේ කොච්චර කෙටි වෙලාවක්ද? තත්පරයකින් කෝටි ගානකින් පස්සේ. එතකොට මේ කෙටි වේලාව තුල අපේ චක්සු ප්‍රසාද සෝත ප්‍රසාද ගහන ඔය කියන අර හිත වැඩ කරන වස්තු රූප සහිත කර්මජ රූප ඉදීම නවතිනවා. එතෙක් පේලියට පේලියට රූප ඉදීපදී තිබුණේ. උපන්න රූප දැන් ගෙවිගෙන යනවා. කෙලක් කෙල ඉවර වීමෙන් පහළ නිවිගෙන යනවා වගේ. එතකොට මේ මොහොතේ අපේ අර කුසලයක් සිහිපත් වීමේ ජවන් සිත් කියලා සිත් පහක් පහළ වෙනවා. ඒකට කියනවා මරණාසන්න ජවන්සිත ජවන් වීතිය කියලා. ජවන්සිත පහකට වඩා වැඩ කරන කාලෙමදි නිසා ඒ මුලින් අගින් තව සිත් පහළ වෙනවනේ චිත්ත වීතියක. ඒ නිසා ජවන්සිත පහක් පහළ වෙනකොට අර තමන් කරගත්ත මනෝ උපදින්න හේතු වෙන කුසලයක පාටම සිතට ආවා. බොහොම ඉක්මනින් සිතට එනවා. තමන් ඕනකමින් නෙමේ කර්ම බලයෙන් එක සිද්ධ වෙන්නේ. කර්ම බලයෙන්. එතකොට දැන් එතන අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි ප්‍රත්‍ය කරගෙන කර්මයයි සංස්කාරයයි දෙක ඉදිරිපත් වෙච්ච මේ කුසලය අර සිතට අරමුණ වෙනවා ඊට පස්සේ සදාරම්මන සිත් දෙකක් පහළලා භවංගගත වෙලා සිත නිරුද්ධ වෙන්නත් පුළුවන් චුතියේ සමහර සදාරම්මන කියන සිත් දෙක නැතුව ජවනයේ තනතුරු භවංග වෙලා චුතිසිත පහළ වෙන්න පුළුවන් එසේ නැත්නම් ඒ සදාරම්මනක් නැතුව භාංග සිකුරු නැතුව ජවන් සිත් පස්වෙනි ජවන් හිතට අනතුරු චුති වෙන්නත් පුළුවන්. ඔය ක්‍රම තුනකින් චුති චිත්තය පහළ වෙනවා. ඒ චුති චිත්තය විපාක සිත. ඒක කුසල නෙමෙයි. ඒක අකුසල නෙමෙයි. එසේ නමුත් දැන් අපේ මුළු ජීවිතේ පුරාම කල්ප කෝටි ගණන් සංසාරයේ සැස් කරගත්ත සියලුම කර්ම ශක්තිය සියලුම කර්ම ශක්තිය සිතින් සිතට සිතින් සිතට වැඩ කරා. සිතින් සිතට සිතින් සිතට මේ කර්ම ශක්තිය වැඩ කෙරේ. ඒ ඒ කර්ම සිද්ධ වෙන චිත්තචෛතසික ඒ ඒකන නිරුද්ධ වුණා. ඒකේ ශක්තිය ඊළඟ සිතට දීලා තමයි නිරුද්ධ වෙන්නේ. එතකොට කවදාකවත් මේ කර්ම අතරමඟ නවතින්නේ නැහැ. සිතෙන් සිතට මේ කර්ම ශක්තිය ඔකට කියන කර්ම ප්‍රත්‍ය උපනිශ්‍රයක් ප්‍රත්‍ය කියලා. ඒ කර්මයේ නැමැති උපකාරක ධර්මයයි ඒ පුරුදු කරපු දේ තමයි උපනිශ්‍රේ කියන්නේ. මේ දෙක දිගට සිතින් සිතට වැඩ කරනවා. එතකොට දැන් මේ ත්‍රිපිචිත්තේට අර කල්ප කෝටි ගණන් ඈ සසර පටන්ගෙන සියලුම කර්ම ශක්ති ඔක්කොම එකයි එකේ තියෙනවා. එක්කාස වෙන එක නිකන් අර වාස ගැනීමක් කියලා අපි කියන්නේ. දැන් යම සුවඳ ගන්නනවා සුවඳ ගන්නවා වගේ තමයි ඒ සිතට ඔක්කොම එකතු වෙනවා. දැන් අද කාලේ තියෙන බොහෝම සියුම් උපකරණ මේ මුළු තුන් පිටකයම එකට කවන්න පුළුවන් අර තියෙන ඩිස්කස් එක නේද? ඒ වාගේ. ඉතින් ඒ වාගේ තමයි මේ සිත්. අර රූප ධර්මය මේ සිත් කියන්නේ නාම ධර්මයක්. ඒකට ඉඩම අධිකමක් නැහැ. සියලුම චිත්තචෛතසික වල ශක්තිය සිතට එකතු වෙනවා. එතකොට ඒ චුති චිත්තයේ හිත් අර සිතක තිබෙන කොහොම ප්‍රතිශක්ති තියෙනවා. දැන් චුතිචිත්තය උත්පාද වුණා, පිටි වුණා, බිඳෙනකොටම ඒ සිතේ තියෙනවා අනන්තර, සමනන්තර, අනන්ත රූපනිශ්‍රය, නත්ති, විගත කියන මේ ශක්ති පහම තියෙනවා. ඒකම අර කර්ම ප්‍රත්‍ය උපනිශ්‍රය ප්‍රත්‍ය කියන එක ඒ උරුසුන් තියෙන බැවින් ඒ කර්මයේ අනුරූපව අරගත් මරණාසන්න සිහි වෙච්ච කර්මයේ අනුරූපව ඊළඟ භවයක ආකාර හතරෙන් එක් ආකාරයක උත්පත්තිය සිද්ධ වෙනවා. එතකොට මේ සිත දැන් අපි අර මහත්මයා කියපු හැටියට ජීවත් වෙන්න කාලෙත් සිතෙන් සිතට සිතෙන් සිතට එකදී එකදී බිඳි බිඳි යනවා මිසක් වෙන කෙනෙකුට නෙමෙයි ඒකක් නෙමෙයි. ඒ මුල් සිතක් නෙමෙයි ඊළඟට උපදින්නේ වෙන කෙනෙකුගේ හිතකුත් නෙමෙයි. ඒ චිත්ත පරම්පරාව කොහොම අර හේතු ප්‍රත්‍ය කියලා කියනවා අපි ඒකට කියනවා ප ဋ ාහන ප්‍රත්‍ය කියලා. සිතෙන් සිතට ප්‍රත්‍ය වෙන හැටි. සිතෙන් සිතට ප්‍රත්‍ය වෙවි තමයි මේ සිත් පරම්පරාව ගියේ. ඒ වාගේ චුපිචිත්තේට අනුතුරුව දැන් ඒ භවයට සම්බන්ධ වූ රූපකය එතන නිරුද්ධ වෙනවා. කර්මජ රූප නිරුද්ධ වුණා චිත්තක්ෂණ 17කට ඉස්සෙල්ලා ඇති වෙච්ච ඒවාගේ සුපිචිත්තේකම නිරුද්ධ වෙනවා. ඊළඟට ආහාරජ රූප චුතිචිත්තෙන් චිත්තක්ෂණ 17ක් ගෙතන නිරුද්ධ වෙනවා. ඒ වගේම චිත්තජ රූප ඒත් එහෙමයි. උතුජ රූපකින් පරම්පරාව තියෙන මූර්ත ශාරීරියේ. උතුජ රූප. ඒක මේ කර්මයක සම්බන්ධයක් නැහැ. එතකොට දැන් ඒ රූප කයෙහි නවතිනවා නාම කයෙහි ශක්තිය. කර්ම ශක්තිය, උපනිශ්‍රේ ශක්තිය ඊළඟට පරිසන්දදාන තත්ත්වයටපත් වෙන මොකද්ද ප්‍රතිසන්දි කියන එකේ තේරුම වර්තමාන ජීවත්ව සිටියේ භවයත් ඊළඟ භවයත් එක්ක එකතු කරන සිත කියන එක ප්‍රතිසන්දි කියන්නේ ප්‍රති කියන්නේ නැවත සන්දි කියන්නේ එකතු වෙනවා තවත් තියෙනවා ප්‍රතිසන්දි ප්‍රති කියන එකේ තවත් තේරුමක් තියෙනවා ප්‍රති උප්පන්න කියනවා වගේ ඒ තේරුම තමයි හේතුවට අනුව සම්දි වුණා. හේතුවයි ඵලයයි සම්දි වුණා. ඒකත් ප්‍රතිසන්දි. මොකක්ද හේතු? අර මුලින් කියපු අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංඛාර, කර්ම. ඔය කියන හේතු නිසා මේ භවයත් එක්ක මේ වර්තමානින් චුත වෙන භවයත් එක්ක ඊළඟ භවයක් සංදි වුණා. ඒක තමයි ප්‍රතිසන්දි. නැවත සංදි වීම කියන එකත් අදහසගෙන හේතුවට අනුව සංදි වීම ප්‍රතිසන්දි. එතකොට ප්‍රතිසන්දි කියනකොට ඇත්තටම පුජ්‍යලයේ ගිහින් උපන්න නෙමෙයි. පුජ්‍යලයක් මෙතන නැති නිසා. පරමාර්ථ වශයෙන් මෙතන පුජ්‍යලයේ නැහැ. චිත්තචෛතසික පරම්පරාව. එනිසා අර අටකතාවල දක්වන නචසෝ නච අඤ්ඤෝ කියන වචනයක් නිවරදී. නචසෝ කියන්නේ මේ සම්මුති වශයෙන් තිබිච්ච සත්‍ය ගියා නෙමෙයි. ඒ වගේම සම්මුති වශයෙන් අන් කෙනෙක් උපන්නක් නෙමෙයි. පරමාර්ථ වශයෙන් චිත්තචෛතසික පරම්පරාව හේතුඵල සම්බන්ධතාවයෙන් තව තැනක පහළ වුණා. ඒක නිසා මෙතන ගැනෙන්නේ නචසෝ නචාඤ්ඤෝ කියන සම්මුති වචනේ. පරමාර්ථ වශයෙන් කියනකොට හේතුවක ඵලයක් තව තැනක පහළ වුණා. එනිසා බුද්ධ වචනේ පුනරුත්පත්ති කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. පුනර්භවය කියන වචනේ පාවිච්චි වෙනවා. එවං පුනබ්භවෝ හෝති. එවං ලෝකෝ පවස්සති. ඒ කියන්නේ කම්මා විපාකා ජායන්ති විපාකෝ කම්ම සම්භවෝ එවං පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවස්සති මේ పూర్ව භවයේ කර්ම හේතු කොටන වර්තමාන භවයේ විපාක පහළ වෙන කම්මා කර්මයෙන් විපාකා සම්භවಂತಿ විපාක හට ගන්න විපාකා කම්ම සම්භවෝ විපාක නිසා අලුත් කර්ම රැස් වෙනවා අලුත් කර්ම රැස් වෙනවා එවං පුනබ්බවෝ හෝති මෙහෙමයි පුනර්භවයක් පහළවන්නේ. පුනර්භවය කියන්නේ ස්කන්ධ පරම්පරාවට අනුරූපවම අලුත් භවයක් නැවත පටන් ගන්නවා. එදා පටන් ගන්න අලුත් කර්මයක විපාක වශයෙන් උත්පත්තියයි. කලින් කර්මයක විපාක එතන සම්බන්ධ නැහැ. අලුත් කර්මයක විපාකයක් තමයි පටිසන්ධි වශයෙන් පහළ වුනේ. අලුත් කියන්නේ ඒ පූර්ව භවයේ සිදු කරගත්ත කර්මයක අභිනව විපාකය. එදා පස්සේ දිගටම ඒ ජනක කිව්වේ උත්පත්ති දුන්න කර්ම ශක්තිය. ඒ ශක්තිය අනුව මේ චිත්ත ඡායසික රූප પરම්පරා දිගට ඉතින් මේ ජීවිතයට අවශ්‍ය ප්‍රමාණ කාලයක් උපදිනින් බිදිනින් උපදිනින් බිදිනින් පවතිනවා. එතකොට දැන් මෙන්න මේ දෙආකාර තේරුම් ගත්තොත් ඒ කියන්නේ සම්මුතියයි පරමාර්ථයයි. යම් කිසි දෙයකට නම සබා ගන්න එක සම්මුතියයි ඒකේ අභ්‍යන්තරයේ තියෙන විද්‍යමාන සත්‍යයද කියනවා පරමාර්ථය. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ සත්‍යයේ මුල හොයන්න බැරි බව. මොකද සත්‍ය කියන වචනේ සම්මුතියක් මේ අපි භාවිතා කරන ආත්මභාවයේ ස්කන්ධ පරම්පරාවක්. ඒකේ මුල පෙන්වන්න බැරි හේතුඵල චක්‍රයක්. අවිද්‍යාව ඉඳලා අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාත ජරා මරණ ඊළඟට පටන් ගන්නවා ආශ්‍රව අයමත් අවිද්‍යා තණ්හාවක අවිද්‍යා සංඛාර ওই විදිහට ගනවමට යන අවිද්‍යාවට ප්‍රත්‍ය තියෙනවා මොනවාද ජරා මරණ මුච්ඡාය පීලිතානම බින්නසෝ ආසවානං සමුප්පාද අවිද්‍යාවච පවත්‍යති ජරා මරණයන්ගෙන් පෙළෙනකොට ආශ්‍රව හට ගන්නවා ආශ්‍රව නිසාම අවිද්‍යාව ආශ්‍රව කියන්නේ අවිද්‍යාවත් එක්කම හටගන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, විද්‍යාශ්‍රව කියලා තුනක් තියෙනවා. හතරක් තියෙනවානේ. එතකොට ඒක නිසා මේක ලොකු රහුමක් හේතුඵල චක්‍රයක්. ඒ නිසා මුලක් පෙන්වන්න බෑ. ඒකයි රෝධක අහවල් කරන මුල කියන්න බෑනේ. ඒ වගේ මේක භව චක්‍රයක්, භව පරම්පරාවේ චක්‍රයක්. නිසා කුබ්බාකෝටි නපඤ්ඤාති මුල් කෙලවර කියලා පෙන්වන්න බෑ. අර හේතුඵල සම්බන්ධතාවයේ ප්‍රධාන හේතුව නිසා අවිද්‍යාව මුලට පෙන්වනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ දේශනා කරලා තියෙන අවිද්‍යාවේ භික්ඛවේ කුබ්බා කෝටින පඤ්ඤායති. ඊතෝ කුබ්බේ අවිද්‍යා නාහෝ සේ සතෝ පච්චා සම්භවීති. මහණෙනි මේ අවිද්‍යාවේ මුල් කෙලවර හොයන්න බෑ. අහවල් තැනින් තමයි අවිද්‍යාව පටන් ගත්තේ ඊට පස්සේ තමයි එතකන් ඊට කලින් තිබුණේ නැහැ ඊට පස්සේ හටගත්තේ කියලා අවිද්‍යාව මුල පෙන්වන්න බෑ මේක හේතුඵල පරම්පරාවක් නිසා එනිසා මෙන්න මේ தත්ත්වය සියල්ලම ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කළේ. සරුවඥන් වහන්සේ විසින් සොයා ලොවට පහදා දුන්නා විනා කිසිම සාස්ත්‍රු කෙනෙකුට සොයාගන්න බැරි තැනක් මේක. ඒ මොකද? සත්‍යං සත්තෝ පටිසන්ධි පච්චයාකාරමේවච දුද්දසා චතුරු ධම්මා දේසේතුං ච සුදුක්කරා සත්‍යං ආරි සත්‍යයි සත්තෝ සත්‍ය කෙරේ සම්මුතියයි පටිසන්ධි උත්පත්තියයි පච්චයාකාර පටිසම්පාදයයි දුද්දසා චතුරෝ ධම්ම මේක බොහෝම දකින්න අමාරු දෙයක්. දේශේතුන්ච සුදු කරමේ දේශනා කරන ඊට වඩා අමාරු. මොනවාද කරුණු හතර? චතුරාරි සත්‍ය, සත්‍ය සම්මුතිය, පටිසන්ධිය, පටිසම්පාදය. මේ හතර තේරුම් ගන්න අමාරුයි. දේශනා කරන්න අමාරුයි. ඒ නිසා තමයි බොහෝ ශාස්ත්‍රූරු එක එක විදිහට ලෝකයේ පිළිබඳ කියලා එක එක ආගම් ඇති වෙලා තියෙනවා. ඒ අතර තමයි ශරුවක්ඥන් වහන්සේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ බුදු වෙන දවසේදී රාත්‍රී පෙරයම් කාලයේ කුබ්බේ නිවාස ඥානෙ විහිදෙව්වා. පෙරවිසු ආත්ම පර ආභා පරම්පරා ඔක්කොම එකින් එකට එකින් එකට බැලුවා. අනාදිමත් සතර පටන් උන්වහන්සේ ගාබ්බහ පරම්පරා බලන්න පුළුවන් වුණ අහවල් කාලේ අහවල් තැන ඉපදී සිටියා. නම මෙහිමයි, ගම මෙහිමයි, ගෝත්‍රය මෙහිමයි, කුසමිති මෙහිමයි, කෑම බීම ආහාර පාන මෙහිමයි, ජීවනෝපාය මෙහිමයි, සැප දුක් මෙහිමයි. එයින් චුත වේලා අහවල් තැන උපන්නා. එතනත් මෙහිමයි කොහොම උන්වහන්සේ දකිනකොට උන්වහන්සේට පැහැදිලිව පෙනුණා කෙනෙක් විසින් මැලීමක් හිතිබුණේ නැහැ. ඒ ඒ සත්ව සංකාල තුල රැස්වන කර්මාරූපව මේ ස්කන්ධ පරම්පරාව දිගට ආපු හැටි පෙනී ගියා. ඊළඟට උන්වහන්සේ රාත්‍රියේ මැදියම මේ දිබ්බ චක්කු ඥානය විහිදෙව්වා. අතීතයේ 7 දවසක් අනාගතයේ 7 දවසක් අදත් එක දින 15ක් තිස්සේ මැරෙන උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් තම තමා කරගන්න කර්මාරූපව ඒ ඒ තැන පහළන සත්‍යයන් සහ අචේතනික වස්තු කොහොම දිරස්නුලින් දැක්කා. ඒ දකිනකොට උන්වහන්සේ ආරට වඩා පැහැදිලි වුණා හේතුඵල පරම්පරාව අනුව මේ ලෝකයේහි සත්‍යයන්ගේ සම්මුති වශයෙන් කියන සත්‍යයන්ගේ ඇතිවීම නැතිවීම දැක්කා. ඊට පස්සේ තමයි පටිච්චසමුපාදයේ වශයෙන් විපස්සනාවට හැරුණේ. එනිකම් උන්වහන්සේ සීලම සත්‍ය ධර්මයන් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය ਸਰවාකාරයෙන් සියල්ලින් සියල්ලංග සම්පූර්ණව ස්වයං භුක්ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝතර බුදු වුණේ. ඉතින් මේ සරුවක්යන් වහන්සේ දෙසූ ආකාරයෙන් අපි මේක තේරුම් ගන්නවා මිස අපට නම් සිතාමතා විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. අපේ සරුවක්යන් වහන්සේ කාන්තේ සියල්ල දන්නවා. උන්වහන්සේගේ දැනීම ඇතුළට අපි ඩිංගක් රින්ගල නැත්නම් ඇතුල් වෙලා ඒ අනුව තේරුම් කර ගැනීමෙන් තමයි මේක වටහා ගන්න පුළුවන්. ඒ වටහා ගැනීමද කියන අනුබෝධ කියලා. අනුබෝධ බුද්ධ වචනයට අනුව වටහා ගැනීම. අපි යම් දවසක සමත භාවනා වඩලා කසින ආලෝකයක් උපදවාගෙන අපේ මේ පංචස්කන්ධයට ආලෝකයේ විහිදුවලා පංචස්කන්ධය ඇතුළේ අපි සම්මුතිය නොදැක්ක පරමාර්ථ ධර්ම ටික දැක ගන්න සමත් වෙනවා. රූප ගොඩ, වේදනා සංඥා සංකාර ගොඩවල් ඔක්කොම අපි දැක ගන්නවා අර ආලෝකයේ විහිදු වෙලා නාම රූප පරිච්ඡේද ඥානයි. ඊට පස්සේ ඒක හේතුඵල දැකලා ඒවා ඇති නැති හැටි දැකලා ත්‍රිලක්ෂණයට හරවලා ඉදිරියට ඥාන දිනු කරනකොට අපට පුළුවන්කම තියෙනවා සරුවඥන් වහන්සේ කාන්තේ සම්මා සම්බුද්ධයි මේ සියල්ල මෙසේම සිදු වුණා නේද කියලා සිය ඇසින්ම සිය නුවණින්ම දැකගෙන නිෂ්ඨාවට නිමාවටපත් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි සද්ධර්මී කාන්තේම ස්වාක්ඛාතයි සංඝ රත්නේ කාන්තෙන් සුපටිපන්නයි කියලා නිස්සාරපත් වෙනවා ඔය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ නිසා අපි අකිතාක් මේ ධර්මයට ඇතුල් වෙමින් කියවන්නට ඕන, සාකච්ඡා කරන්නට ඕන, සමත වශයෙන් හිත දියුණු කරන්න ඕන, විපස්සනා වශයෙන් දියුණු කරන්නට ඕන, එසේ දිනු කර ගැනීම යම් දවසක අපට ඒ සියල්ල දන්න සරුවක්ඥන් වහන්සේ දෙසූ සවිසුද්ධ වූ නිර්මල වූ ධර්ම ස්වභාවයන් ආબોධ කරගෙන ස්වාඛාත සම්දික්ක අකාලික ඒහිපස්සික ඕපනයික පශ්චාත් වේදිතබ්බ විඤ්ඤුහි කියන ගුණ සමන්නාග ධර්මයෙන් සැනසීමට පුළුවන් වෙනවා එසේම යම් දවසක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා